ඊළඟට තව ප්‍රශ්න අහන්න තියෙනවද කාල වේලාව නිමා වෙමින් පවතිනවා හොඳයි එහෙමනම් අපි ධර්ම සාකච්ඡාව මේ පමණකින් නිමා කරමු එතකොට අද දවසේ අපි අනුරුද්ධ සූත්‍රයේ අෂ්ටමහා පුරුෂ විතර්කයන් නිමාවටපත් කළා ත්‍යාගිදුව ලබන සතිය එතකොට අපි මොන සූත්‍රයේද යොදාගෙන තියෙන ලෝණපල සූත්‍රයේද එහෙමයි සමිනාස එතකොට අපි ලබන සතියේ ඉඳලා ලෝණපල සූත්‍රයේ කර්මය අභිබවා යන මහේශාක්‍ය බව කොහොමද අපි ඇති කරගන්නේ එතකොට කර්මය පවා අභිබවය අභිබවණය කරන්නට පුළුවන් අවශ්‍ය එතකොට ඒ සඳහා අපි පුරුදු පුහුණු කළ යුතු ගුණාංග මොනවද කියන කාරණේ ලෝණපල සූත්‍රය ඇසුරෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා ලබන සතියේ හැම දිනම සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාවට එකතු වෙන්න තවත් දන්න කියන අය දැනුවත් කරන්න ඒක ධර්ම දානමය මහ කුසලයක් එහෙමනම් අද දවසෙත් සහසම්බන්ධ වුණු සෑම සියලු දෙනාටම මේ කතා කළ දහම් කරුණු තම තමන්ගේ ධර්මඥානෙ දියුණු කරගන්නට හේතු වේවා සුඛ ප්‍රතිපදාවෙන් වහා නිවන් අවබෝධ කරන්නට හැම දිනාටම මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි මේ උතුම් සද්ධර්මයෙන් ප්‍රයෝජන ගත හැකි වන්නේ මෙතෙක් මනාකොට විග්‍රහ කළ මහා පුරුෂ විතර්කයන් අනුව කල්ගත කරන්නේ නම් පමණී යන්න ඔබ වහන්සේ අප සියල්ලන්ටම මනාකොට පහදා දුන්හ. අපහට දැකීමට හා වැඳීමට දුර්ලභව ලැබුණා වූ සීලවන්ත වූ ගුණවන්ත වූ උතුම් පින් කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳ වූ මහා බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේගේ උතුම් ප්‍රාර්ථනීය බෝධිය ඉක්මන් භවයකදී සුඛ ප්‍රතිපදාවෙන් සඵල සිද්ධි වීමට අප රැස්කළ සියලු කුසලයෝ හේතු වේවායයි අප සාදුකාරදී ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු